තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මම පසුගිය දින සක්මන් භාවනාවේ පැය එකහමාරක් හිටියා. මට ඒ පැය එකහ එකහමාර ඇතුළත කයේ තියෙන තද ගතිය, තෙත ගතිය, උෂ්ණ ගතිය, අල්ලු කරන ගතිය දැනුණා. ටික වේලාවකට පසුව මූණ පුරාම කූඹි දුවන ගතියක් දැනුණා. වෙන කිසි අද බල අමාරුවක් දැනුනේ නැහැ. තවත් පැය භාගයක් විතර දිගටම සක්මන් කළා. ඇඟට කිසිම අමාරුවක් නැතිව සක්මන් කරගෙන යන්න කැමැත්තක් ඇති වුණා. මේ අවස්ථාවේ මට තේරුම් ගන්න පුළුවන් වුණේ සිතින් එක වෙලාවට එක වැඩක් කිරීමෙන් තියෙන සැහැල්ලුව මේවා භාවනාව දියුණුවන ලක්ෂණද මේ තරම් සැහැල්ලුවක් ඇති වුණේ අතීත අනාගතයට සිත නොයවා වර්තමානයේ කරන ක්‍රියාවට සිත තබාගත් නිසාද ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ දෙපා নমස්කාර කර ඉල්ලා සිටිමි. මෙය පහදා දෙන්න දරුවන් සරණයි. සරල දේ, ඍජු දේ තමයි සැපගෙන දෙන්නේ. සංකර වුණොත්, චපල වුණොත් අනිවාර්යයෙන් මේක අනවශ්‍ය කර්ම රැස් කරන නිසා සරලයි කියලා කියන්නේ ලක්ෂ දෙක අතර තියෙන කෙටිම ඉර. සරල රේඛාව කියලා කියන්නේ. ඒ වගේ තමයි හිතක් හිතකට එකවරකට එකයි කරන්න පුළුවන්. මේක ඕඩුවට ගොඩක් දාගෙන මට අර වැඩ තියෙන මේ වැඩ තියෙනවා කියලා කෑගොස්සන් ගන්නට වැඩිය කරන දේ හරියට කරනවා නම් එකවරකට එක ගානේ අපිට මේ තියෙන වැඩ මේට වැඩිය අඩු වේලාවකින් පැහැදිලිවම කරතයි. ජපන කියලා කියනවා සිංහලයට වැඩ කරන්න බැරි ඌට වෙලා යන්නේ බඩු තිබ්බ එක හොයාගන්න වෙලා යන එකයි කියලා. වෙන වැඩේ ප්‍රශ්නයක් නැහැ සිංහලයේ අන්තිම දක්ෂයි. ඌ තිබ්බට පස්සේ රෙද්දකින් වහලා ඊට පස්සේ බය හතරක් විතර අම්මටත් බැන බැන ගෑණිටත් බැන බැන නැති වෙච්ච එක හොයවා ඉන්නවා මිසක් උට වෙලාවක් නැහැ. එච්චරයි වෙන මොකක්වත් අපේ දෝෂයක් නැහැ. ඒ නිසා මේ ඕනම මෙතන ඉන්නවනම් කාර්යබහුල කෙනෙක් මං කියනවා ඊට වැඩිය කාර්යබහුල ජීවිතයක් මං ගත කරලා තියෙනවා. මම සාර්ථක වුණා නම් සාර්ථක වුණේ මම යනකොට හිතන්නේ මේ එකකවත් මට අවශ්‍යතාව නැහැ මට ඕනේ මේ වැඩේ සතියෙන් කරන්න පුළුවන් ද කියලා බලන්න. මයිත් එක වැඩපක කඩ කරපු සුද්දට හුස්ප ගන්න බැරුව ගියා. ඌ මයෙන් ඇහුවා අන්තිමට මේ මොකද්ද උඹ මේ කරන වැඩේ මොකද්ද කියලා මම මට දන්නේ නැහැ. අහි මගේ ලොක්කා ඩිරෙක්ටර් සුදු සූට් එකක් ගන්න සපත්තු සිරප්පු ගලවලා වැල්ලේ වාඩි වෙලා කිව්වා මට කියලා දීපන්. මොකක්ද කියන්නේ මම මට බන කියන්න දන්නේ නැහැ. one thing at a time and that done well. එකයි එකවරකට කරන්න ඒක හොඳින් කරනවා. නෑ නෑ නෑ මොකක් හරි මීට වැඩි යමක් මම කොහොමද දන්නේ නැහැ. අද ගොඩාක් වැඩ කරන්න ඕක ප්‍රොමෝෂන් එකක් ගන්න මොකුත් නැහැ කරන වැඩේ 100%ක් හදවතින්ම කරනවා පොඩි එකේ තෙල්ලම් බඩුව ටික තෙල්ලම් කරනවා වගේ ඉතින් ඌ කිව්වා මාත් දුප්පත් වෙලා නැගිටලා ආපු මිනිහෙක් නමුත් මම මේ උඹ දිහා බලාගෙන ඉන්නවා මේ උඹ මොකද්ද මේ බහුලීගත කරන්න කියලා මම මට කොයි වැඩේ දුන්නත් මුළු ෆාම් එකේ තියෙන සියලු වැඩ ජීවු නැති වැඩත් මම කරනවා හැබැයි කරනකොට සතුටින් කරන්නේ කිසිසේත්ම බරක් නැහැ මට කිසිසේත්ම කාටවත් දහසකමක් නෙවෙයි. මම ඇත්තටම කුලියට වැඩ කරන බැලේක් තමයි. නමුත් කිරුවේ වැඩේ පුදුම සතුටකින්. ඒ නිසා මට ඕන තැනක ඕන කෙනෙක් එක්ක ඕනේ සංකර වැඩකට සත්ත පහක බයක් නැහැ. මොකද මම කරන්න හරිය කරන්නේ සතුටින්. එකයි හැබැයි. එකයි එක වෙලාවට කරන්නේ ඒ ඒ Java විතර මොන Javaයක්වත් නැහැ. අපි මේ වැඩ ගොඩාක් පොළුවේ දාගෙන කියලා අවුල් කරගෙන ගම කරන බබාහමි රාලහමි වෙන්න හදනවා. නිකම් බබයිය වෙලා හිටපුවම ඉවරනේ. කියන කට්ටි කරපුවා ඕන තරම් කරතේ. ඔය කවුරු මොන જાති කරුවක්වත් ඔය ඔයගොල්ලෝ ඔය හිතාගෙන ඉන්න කාර්ය බහුල ජීවිතයේ ඔయిత වැඩිය අඩුපය ගානකින් කරතේ. ඒක නම් 100ක් විශ්වාසයි. අනිත් ඊට පස්සේ ජොබ් සැටිස්ෆැක්ෂන් එක කියලා එකක් තියෙනවා කරන වැඩේ සතුටින් කරලා තියෙනවා. මේ මල් වට්ටියක් හදනවා. ගුරුවරයෙකුට බතක් සපේනවා. බුදුහාමරණ මලක් පූජා කරන ඕක ඉක්මනට කරන්න ඕනේ මල් ගොඩක් පූජා කරන්න ඕන කවන්නේ නැහැ කරන එක සතුටින් කරන එකයි කියන්නේ. ඒක තමයි අපි අවුරුදු 6 වෙනකන් ජීවිතේ කෙරුවේ. අපි දන්නේ දෙක තුනක් කරන්න. කරපු වැඩි ලස්සනට කරා නිසා අපි දිහා බලනකොටත් මිනිස්සු සතුටු වෙනවා. නේ මේ පොඩි එකා සතුටින් ඉන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? හයතර තේරෙන පටන් ගත්තට පස්සේ ආනන්ද ගත්තා. දැන් ඉන්නේ ලියන්න බැරි ඇනිල්ලක් අනාගෙන. මේ ජීවිතේ මැරුණත් ඊගාවාත් වෙනත් තියෙනවා තව ඉතුරු. ඒ තරම් කෙලෝරක් නැති පබගාලේ පැටවෙච්ච හිවලෙක් වාගේ අනාගත. ඉතින් කොහෙද අනාගාමි වෙන්නේ? අනාගාමි වෙන්න මේවා ලිහෙන්න ඕනේ. එක එක එක එක ලිහිලි අනේකයි තියෙන්නේ. ඒ නිසා සරල භාවයේ සතුට තියෙන වර්තමාන මොහොතේ අවංක කමේ ඍජු කමේ විනිවිද පේන සුළු ගතිය මිස අපිව කියන කිසිම සමීකරණයක නැහැ. ඒ වගේ තියෙන තන්නේ කර ආතතියක් විතරයි. ඒ නිසා කරන දේ සතුටින් කරන්න. මේක බුදුවර කියලා හිතාන කරන්න. මේ කරන්නේ මම බුදුහාමුදුරන්ගේ වතක්. කහට කෙරුවත් කමන්නේ නැහැ. එතකොට ඒක බුදුහාමුදුරේ වගේම අනුමත කරනවා. පිළිච්ච ගතියක් තියෙනවා. ඒ නිසා සක්මන නෙවෙයි, බත් කනකොට වේවා, වැසිකිලි කරනකොට වේවා, පාටට උදව්වක් කරනකොට වේවා මොනම විදියකින්වත් අව탁සීරුවට කරන්න එපා. උපරිම කරන්න. දෙනකොට දෙන්න හොඳම දේ. ඉල්ලනකොට ඉල්ලනකන් ඉඳලා දීලා දාන්න. පුදුම ලැබීමක් එන්න පටන් ගන්නවා පුදුම සතුටක් එන්න පටන් ගන්නවා එහෙම නැතුව මේ මේ මනුස්සයා මගේ වැඩ ගන්නවා විතර මට ගෙවන්නේ නැහැ මට ප්‍රොමෝෂන් දෙන්නේ නැහැ එනත මම බැලේ කියලා වැඩ කරනවා කියනවනම් ඒක ඇත්තටම බැලේ තමයි එහෙම නැත්නම් මම කියන්නේ මාස 6යි ඕන ජොබ් එකක් කරන්න ඕනේ එතන ඉන්න ලොක්කට වැඩිය ලොක්ෙක් වෙන්න පුළුවන් එච්චරයි ඒක මට කියලා දුන්නේ තම්බි මනුස්සයෙක් ඊට පස්සේ ගාව තමයිසෙ තමයිසෙ දන්නේ නැහැ. මම රස්සාව කරන කාලේ තමයි බැන්දේ වරුවයි නිවාඩුවත් එකව මගුලට. හන්දෑවරු විතර නිවාඩුවත් එකව උදේවරු වැඩ කරලා ගියේ කිව්වා බඳින්නවා. මම වැඩ කිරේ බ්‍රාහ්මණෙක් ආවා කිව්වා මට රුපියල් 100යි කියලා දුන්නේ අද බලනවා මම මේ කම්පැනි ඉදිරියට. මම එකයි කියන්නේ ඔබට චරිචුරු ගන්නවා කරන වැඩේ හරියට මාස 6ක් කරපන්. ඔය වැඩ කරන ඔබ ඔබ සර් කියපු ඔක්කොටම ඉංජු ඉංජු කියලා කතා කරතයි. බය වෙන්න එපා. ඒ බුදුහමතු කරලා පෙන්නලා තියෙන වැඩ හැබැයි කරන වැඩේ සතුටින් කරන්න. මේ කාට පහඳින්ද ලකුණු ගන්න ලාභ සත්කාරයක් නෙවෙයි. යන්නේ සකුරුව හදන පොඩි කොල්ලෙක් වගේ, සරුංගලයක් හදන එකෙක් වගේ සතුටින් කරන්න ලන් සන්තෝෂෙන් වැඩේ යනවා. ආයි කාටවත් ලකුණු දෙයිලා නැහැ වැරදුනක් ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම කවුරුත් එන්නේ නැහැ අත දාන්න. ඒ වගේ වැඩ කරන යන මනුස්සයට අර කරපම් මේ කරපම් කියලා මොකද ඌ ඉන්නේ මූඩ් එකේ. හැම වෙලාවෙම වැඩේ. ආද්ද නෑ මේ පහින්දින වැඩේ හැම වෙලාවෙම මේ ඕස්ට්‍රේලියාවේ නිවාඩු දෙන ස්ට්‍රෙස් ලීව් කියලා. මැරෙනකන් ඌරෙක් වගේ වැඩ අරගෙන අරුගේ බ්‍රේන් එක කැඩෙන්න කිට් වෙනකොට වෙනම ලීව් දෙනවා ස්ට්‍රෙස් ලීව් කියලා. මොන්න තිරිසන් වැඩක් අප්පා අපායවත් කරන්නේ ස්ට්‍රෙස් ලීව් අපායෙත් නෑ. නෑ ඔය ලෝදි අනම්ම නම් තියෙන්නේ. මොන මොන අපරාධයක්ද කියලා හිතන්නේ මිනිස්සුෙකුට ඕනට වැඩි වැඩ දාලා ඔළුවේ ඊට පස්සේ ස්ට්‍රෙස් වෙලා ඔළුව පුපුරනවා බඩ එළිය යන්නේ නැහැ ඔළුව නරක් කියලා ඊට පස්සේ ස්ට්‍රෙස් ලීව් කියලා ඊට පස්සේ වැඩ නැතර කරනවා ආයෙ ගෙනල්ලා මේක කරනවා දෙපැත්තටම පිස්සු දෙපැත්තටම පිස්සු වෛශා කරන දේ සන්තෝෂයෙන් කරන්න ඒ වගේම කායයටවත් පවරන්න යන්නත් එපා වැඩක් අපේ ලොකු සංස්කෘතියේ තියෙන යෝගාචරය භික්ෂුව තමන්ට කරගත හැකි වැඩ සියලු වැඩ කරගන්නවා. කිසිසේත්ම අපේක්ෂා කරන්න බෑ මේ කාර්යය කරන්න ඕනේ මෙයා කරන්නේ අපි ඉපදිනකොට කාටවත් අපිට අත්වැට ඉඳ ඇති උපදුනා නෙවෙයි. තමන්ට කරගත හැකි කරන්න. ඒක රජ වුණත් ප්‍රශ්නයක් නෑ. කිසි කෙනෙක් ඉන්නේ නෑ දොස් කියන්නේ. තමන් වැඩ ටික තමන් කරගන්නවනේ. ඒ නිසා කිසි අපේක්ෂා කරන්නත් එපා. මේ මේ මේ මේ වැඩ මට වෙන්න ඕනේ. ඒ අපේක්ෂා කෙරුවොත් අපේක්ෂාව සුම් වෙනවා. හැබැයි Taman කාටද කරනකොට කියනකම් ඉන්න එපා. උප්පරීමෙන් කරන්ද එතකොට ඒ ඉඩ අතරමැද තමයි මේ රිලැක්සේෂන් කියන එක තියෙන්නේ. ඒ ස්ට්‍රෙස් එක අඩු වෙන්නේ එතන තමයි. එතකොට අනුන්ට කරනකොට මැනලා කිරලා දෙනවනම් Taman අපේක්ෂා කරන අරකම එක වෙන්නේ කියලා පුදුමාකාර ආතතියක් තියෙනවා. පුදුමාකාර පීඩනයක් තියෙනවා. ඒ නිසා සක්මන නෙවෙයි ඕන කරන දෙයක් දේව කාර්යයක් රාජ කාර්යයක් බුද්ධ කෘත්‍යයක් විදිහට සලකලා කරන්න පන්සලක ඉන්නා වගේ තමයි මුළු ජීවිතේම එතකොට.